රාගයේම අනිත් පැත්ත දෙවෙනි වේසේ බවත් රාගයේ සහ දිවේසේ යනු කාසියක දෙපැත්ත වගේ කියලා අහලා තියෙනවා මෙන්න මේක ගැන පුංචි පැහැදිලි කිරීමක් කරලා දෙන්න මේක වෙන්නේ කොහොමද කියලා අහනවා අපි පොඩ්ඩක් මේ විදිහට තේරුම් ගන්න ඕන දැන් මේ රාගයේ දෙවෙනි වේසය දෙවේසේ බව කොයි විදිහටද පැහැදිලි කරගන්නේ කියලයි මෙතන අහන්නේ. අපි චුට්ටක් මෙතනදී හිතමු ඉෂ්ට ප්‍රියයි කියන ගතියක් මතුවලා ආවට පස්සේ යම්කිසි රූපයක් හෝ සද්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්පර්ශයක් ගැටෙනකොට මෙන්න මෙතනදී අපි පුරුදු කරපු විපාකයේ තුලින් පුරුද්දට අනුව ඉෂ්ටයි ප්‍රියයි කියලා යම්කිසි ආරම්මණයක් ගැටෙන්න පුළුවන්. මෙන්න මෙහෙම ගැටුණට පස්සේ අපි මේ ඉෂ්ටයි ප්‍රියයි කියන එක රාග ගින්නට අපිව ඇදලා දාන්න සමත් ආරම්මණයක් බව තේරුම් නොගෙන මේක මේ විපාක වශයෙන් හේතුක ඵලයක් වශයෙන් පහළ වෙන ගති ස්වභාවයක් බව තේරුම් ගන්නේ නැතුව අපි මොකද්ද කරන්නේ මේ මුළු සංසාර ගමන පුරාවටම මේ ඉෂ්ටයි ප්‍රියයි කියන ආරම්මණය අරගෙන මේක අபிසංකාරය කරලා මෙන්න මේක පසුපස රෝද ගහලා මත් වෙලා මත් වෙලා පුරුද්දට මේ මොහොතේ මොකද්ද කරන්නේ ඔන්න ඔය ප්‍රියයි මధుරයි කියලා විපාකයේ තුලින් ගොඩනගලා දෙන ආරම්මණය අபிසංකාර කරන්න පටන් ගන්නවා මේක අபிසංකාර කරලා මේක පස්සේ රෝද ගහනවා කොයිතරම් ප්‍රියද මනාපද වටිනවද සාරද කියලා. මෙන මේ රෝධ ගැහීමේ ප්‍රවණතාවය දිගින් දිගට දිගින් දිගට අරගෙන යන්න අපිට උපකාර කරන එක තමයි මේ දෙවේසය කියලා කියන්නේ. අපි කල්පනා කරලා බලන්න ඕන මෙතනදී ওই ඉෂ්ටයි ප්‍රියයි කියලා යම්කිසි ආරම්මණයක් විපාකයේ තුලින් ගොඩනගලා දෙනකොට මෙන්න මේක අපි හොඳට තේරුම් ගත යුතුයි මේක තමයි ආස්වාද නැමැති මර උගුලට අපිව ඇදලා දාන්න උපකාර කරන කාම ගුණය. මේක අඳුනගන්නේ නැතුව අපි මොකද්ද කරන්නේ? මෙන්න මේක අபிසංකරණය කරනවා. මේක මර උගුල බව තේරුම් ගන්නේ නැතිව මේක අபிසංකරණය කරලා අபிසංකරණය කරනකොටම අනේ කොයිතරම්නම් හොඳ රූපයක්ද මේක මේ බාහිර ලෝකේ තමයි මෙන්න මේ ප්‍රිය මధుර බව තියෙන්නේ මේ බාහිර රූපය තමයි මේ ප්‍රිය මధుර බව තියෙන්නේ මේක නිසා මගේ ඇහැ පිනව ගන්න පුළුවන් කන පිනවන්න පුළුවන් නාසය පිනවන්න පුළුවන් දිව පිනවන්න පුළුවන් කය පිනවන්න පුළුවන් කියලා අන්න අර ගති ස්වභාවය විපාකයේ තුලින් මතු කරලා දීපු ගති අබ්බව අඳුනගන්නේ නැතුව මේක මේ බාහිර ලෝකේ තියෙන්නේ ඒකෙන් මාව පිනවන්න පුළුවන් කියලා ඔන්න අවිද්‍යාවේ වැරදි නිගමනයකට එනවා මෙන්න මේ නිගමනයට ඇවිල්ලා මෙන්න මේ මානය කරනකොටම අපි මුලා දැලට කොටු වුණා. මෙන්න මෙතනින් තමයි අපි අර <clears throat> දැනිච්ච විපාකය අபிසංකරණය කිරීම ආරම්භ කරන්නේ. ඉතින් මෙන්න මෙතනදී අපිට නොතේරෙන එක තමයි මෙන්න මේ අபிසංකරණය කරනවත් එක්කම අන්න අපි රා අග්‍ර කරනවා එහෙම නැත්නම් මත්වීම අග්‍ර කර ගන්නවා. මෙන්න මේ විදිහට අපි අபிසංකරණය කළාට පස්සේ මෙන්න මේක පස්සේ රෝද ගහන්න අවශ්‍ය කරන විදිහට අපිට 1000ක් ගෙනල්ලා දෙනවා ඇතුලෙන්. අනේ මේ රූපේ පස්සේ යලි යලිත් යන්න තියෙනවා නම් කොයිතරම් වටිනවද සාරද කියලා මෙන්න මේ රූප පස්සේ සද්ද පස්සේ ගන්ධ පස්සේ රස පස්සේ ස්පර්ශ පස්සේ යන්න තියෙනවා නම් කොයිතරම් වටිනවද සාරද කියලා පිළීමක් ගෙනල්ලා දෙනවා. එහෙනම් අපි මෙතන හොඳට තේරුම් ගන්න ඕන අර ප්‍රියයි මధుරයි කියලා මතුවිච්ච අන්න අර ගතිය බාහිර ලෝකේ තියෙන්නේ කියලා රැවටිලා මුලාවටපත් වෙලා අන්න මෙතනදී අபிසංකරණය කිරීමක් කළා. එහෙනම් ඊට පස්සේ මෙන්න මෙතනදී මොකද්ද උනේ? රාග ගින්න ඇවිලෙන්න පටන් ගත්තා. ඔන්න ඔය රාග ගින්නේ දෙවෙනි වේසේ විදිහට වෙස්වලාගෙන අන්න ගෙනල්ලා දෙන 1000ක් එහෙම නැත්නම් පිළීමක්. මෙන්න මේ පිළීම තුලින් අපිව නැවත නැවතත් යලි යලිත් මොකද්ද කරන්නේ? මෙන්න මේ මිරිඟුව පසුපස එහෙම නැත්නම් මේ ගින්න පසුපස මරවුගුල පසුපස අපිව දුවවන්න පෙළඹීමක් ඇති කරලා දෙනවා. මෙන්න මේ පෙළඹවීම නිසා අපි මොකද්ද කරන්නේ මේක පසුපස යනවා. අන මේක පසුපස ගියාට පස්සේ අපි හිතනවා අපි හිතමුකෝ මොකක්කෝ ප්‍රියයි මනාපයි කියලා අපිට යම්කිසි අරමුණක් එනවා ගතිය තුලින් රූපයක් පිළිබඳ. මෙන්න මේක ආවට පස්සේ මොකද්ද කරන්නේ මේක අග්‍ර කරන්න මේක පසුපස යන්න අන්න අර පිළීම ගෙනල්ලා දෙනවා අසහනයක් ගෙනල්ලා දෙනවා මෙන්න මේක ගෙනල්ලා දුන්නට පස්සේ අපි හිතනවා මේ රූපය ළඟට ගිහිල්ලා මේක දිහා බලාගෙන ඉන්න ඉන්න ඉන්න ඉන්න අනේ කොයිතරම්නම් සැනසීමක් ආවද කොයිතරම්නම් පිනවීමක් ආවද කියලා අපිට හිතෙනවා. හැබැයි අපි හොඳට තේරුම් ගන්න ඕන අපි මෙතනදී මේ කලේ බොහෝම අනුවන ක්‍රියාකාරීත්වයක් මේ ලෝක සත්වයම ඔන්න ඔතනට තමයි රැවටිලා තියෙන්නේ. මේ ලෝක සත්වයම හිතාගෙන ඉන්නවා අර රාගයේ දෙවෙනි වේසේ විදිහට එන මෙන්න මේ පිළීම නිසාම අර ගතිය පසුපස රෝද ගස්සලා මෙන්න මේ ගතියට ගිහිල්ලා මේක දිහා බලාගෙන ඉන්න ඉන්න ඉන්න ඉන්න මොකද්ද වෙන්නේ ටික ටික ටික ටික ටික ටික මොකද්ද වෙන්නේ උපේක්ෂා සාගත තත්ත්වයටපත් වෙනවා මෙන්න මේ උපේක්ෂාවට ආවට පස්සේ හිතනවා අනේ කොයිතරම්නම් පිනවීමක් ලැබුණද කියලා. ඇයි දැන් මේ පිනවිලා ඉවරයි පිනව ගත්ත කියලා හිතන්නේ. ඉච්ඡාව ඉෂ්ට වුණා කියලා හිතන්නේ. හැබැයි මේ සැප විඳින්න කියලා කරලා තියෙන්නේ රාගයේ දෙවෙනි වේසයේ පුරෝපික විතරයි. දෙවේසය සංසිඳව ගත්තික විතරයි. හැබැයි මේ දෙවේසයේ සංසිඳවල මේ මෝහයට ආවේ. ඇවිල්ලා පිනවිලා ඉවර වෙනවනම් කමන්නේ. අපි දැන් බලන්න ඕන දැන් පිනවිලා ඉවරයි කියලා හිතාගෙන හිටියට ඔන්න ඔය උපේක්ෂාව දිගින් දිගට පවත්වන්න බෑ. අන්නේ පවත්වන්න බැරි නිසා මොකද්ද වෙන්නේ? අන විපරිණාම ධම්මයට පත් යනවා. මේක වෙනස් වෙලා ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? අන්න යලි යලිත් මෙන්න මේ පෙළඹවීම ඇති කරලා නැවතම් මොකද්ද කරන්නේ? අග්‍ර වෙනකොට දෙවෙනි වේසයටපත් වෙලා මෙන්න මේ චක්‍රය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ පෘථග්ජන සත්වය නිරන්තරයෙන්ම මොකද්ද කරන්නේ? මේ පෙලීම කියලා කියන්නේ අසහනය කියලා කියන්නෙම අර රාග ගින්නේ දෙවෙනි වේසය. මෙන්න මේකට කොටු වෙලා මත් වෙලා මොකද්ද කරන්නේ? මුලාවටපත් වෙලා ලෝක සත්වය මේ රාග, ద్వේස, මෝහ ගින්න අතර මත් වෙමින් මත් වෙමින් දුවනවා. එහෙනම් දැන් අපි හොඳට තේරුම් ගත යුතුයි මෙන්න මේක තමයි ලෝක සත්වය පැටලලා ඉන්න මර උගුල. එහෙනම් අර රාගයේ දෙවෙනි වේසය නිසා මතුවෙන මෙන්න මේ පෙලීම අසහනය පුරවන්න කටයුතු කරනවා මිසක දෙවේශය වෙනුවෙන් මුළු ජීවිත කාලෙම කටයුතු කළා මිසක සුඛයි සුඛයි කියලා මොකද්ද කළේ අර දුක්ඛන්දක් බදාගත්ත මිසක පින විච තැනක් නැහැ එහෙනම් පිනවල ඉවර කරන්න පුළුවන් කමකුත් නැහැ එහෙනම් දැන් අපිට තේරෙනවා අපි මේ දුක් ගොඩක ඉන්නේ උලක් උඩ ඉන්නේ අන්න දුක උලක්සේ අපි දකිනවා එහෙනම් සැප දුකස්සේ දකින්නේ කොහොමද? එහෙනම් මේ සැපයි සැපයි කියලා අපි කරන්නේ මොකද්ද? අර දාහය සංසිඳවන එක මිසක එනම් මෙතනදි මේ කෙලෙස් ගින්න කෙලෙස් ගින්නට උදව් කරනවා මිසක අපි මොකද්ද කරන්නේ කෙලෙසය පෝෂණය කරන්නමයි උදව් කරලා තියෙන්නේ මෝහයෙන් යුක්ත එහෙනම් අපිට නොතේරෙන එකම කාරණේ තමයි රාගයයි දේවේශයයි දෙක අපි මෙහෙवला තියෙන්නේ මෙන්න මේ මෝහය විසි මේක තමයි මුලාව එහෙනම් මෝහයට පත් වෙලා අපි මොකද්ද කළේ රාගේ දෙවැනි වේසයට අත්උදව් දෙමින් මෝහයෙන් යුක්ත උපේක්ෂාවට පත්වෙමින් නැවත නැවතත් පවත්වන්න බැරි ඉච්ඡසේ නැති විපරිණාම ධම්මයට පත්වෙන උපේක්ෂාව නැමැති මෝහයට පත්වී මෝහයට පත්වී මෙන්න මේ ආකාරයෙන් සංසාර ගමන දිව්වා. එහෙනම් අපි තේරෙනවා සුඛ වේදනාව දුකක්සේ දකින්න ওই විදිහට. එහෙනම් සුඛයි සුඛයි කියලා මේ ඇවිල්ලා තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මේ අපිව ඇදලා දාන මර උගුලමයි. මෙන්න මේ මරවුගුල අඳුනගත්තේ නැති නිසාම ලෝක සත්‍යෝ සංසාර ගමන තුල දුවනවා. මේ මරවුගලට රැවටිලා තමයි ලෝකයෝ ප්‍රිය ප්‍රිය මధుර ස්වභාවයේ බාහිර ලෝකේ තියෙන්නේ කියලා රැවටිලා මුලාවටපත් වෙලා මත්වීම ආග්‍ර කරලා මෙන්න මේකේ දෙවෙනි වේසය තුලින් ගෙනල්ලා දෙන පෙලීම නිසාම මොකද්ද කළේ රාග දේශ මෝහ දෙක මෝහයෙන් යුක්තව එහෙට මෙහෙට මාරු කරමින් මොකද්ද කළේ අර උපේක්ෂාවට පත් කරලා අන්න අපිව මොකද්ද කළේ මත් කළා රත් කළා මේක මාර න්‍යාය එහෙනම් අපි හොඳට බලන්න ඕන රාගයේ නැමැති ගින්නේ අන්න දෙවෙනි වේසයෙන් පෙලීම ගෙනල්ලා දුන්නා පෙලීම හෙවත් දෙවේසයට අත්උදව් දෙන්න මෝහය ආවා මෝහයෙන් යුක්තව අපි උපේක්ෂාවට පත් කළා මොකද්ද කළේ පින වෙනවා පින වෙනවා කියලා මර උගුල තුනම හිල කළා එහෙනම් මේ පිනව ගන්නවා පිනව ගන්නවා කරලා කියලා කරලා තින්නේ අන්න රාග දේශ දෙකට මෝහයෙන් යුක්තව ආත්තු දවස අපේන එක. මෙන්න මේක අපි කරලා කොල්ලා මෙච්චර කාලයක් සංසාර ගමන පුරාවට පින වුණා පින වුණා කියලා සැපයක් පසුපස කියලා මේ හඹාගෙන ගිහිල්ලා තින්නේ මහා ගිනි ගොඩක් පසුපස. මෙන්න මේ ගින්න ගින්නක් බව තේරුම් ගත්තනම් අන්න එදාට අපි මේ ප්‍රියයි මధుරයි කියලා එන එක ආස්වාද නැමැති මර උගලට අපිව කොටු කරන්න එන ගුණයක්. මේක කාම ගුණයක්. එනම් මෙතන මේ කාමයේ උපදවලා සංසාර ගමනේ අපිව කොටු කරන්න, අම කන්න, නිවන වහන්න, දිගින් දිගට සංසාර ගමන යාත්‍රා කරන්න එන මර තොණ්ඩුව මර උගුල බව තේරුම් අරන් මේක තමයි අපිව අල්ලන්නේ එන හැම බව තේරුම් අරන් මෙන්න මේ හැම ගිලින්නේ නැතුව අපිට පුළුවන් නම් මේ ප්‍රියයි කියලාවත් මధుරයි කියලාවත් මෙන්න මේක දුකක්සේ දැකලා එහෙනම් අපි තේරුම් ගන්න ඕන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ මොහොතක්වත් සැපයි කියලා වර්ණනා කළා නැහැ. එහෙනම් මේ ලෝක සත්වයෝ මුලාවටපත් වෙලා මේ සංසාර ගමන යන්නේම මේ සැපයි කියලා දුක් ගොඩක පැටලි පැටලි. එහෙනම් මේ සැපයි සැපයි කියලා අපිව අහු කරන මර උගුල මරතොණ්ඩුව තමයි මෙන්න මේ ආස්වාදයේ නැමැති වෙස්වලාගෙන ආපු ගින්න. එහෙනම් මෙන්න මේ ගින්නට කොටු වෙලා මැදි වෙලා අපි මොකද්ද කරන්නේ? පෙලීමක් හදාගෙන මේ රාගයේම දෙවෙනි වේසේ විදිහට මේ රාගයේම අනිත් පැත්ත. හරි. ඉතින් එහෙනම් අපි තේරුම් ගන්නවා මේ රාගයේම අනිත් පැත්ත විදිහටයි දෙවෙනි වේසේ එන්නේ. එහෙනම් රාගයේ මතුනාට පස්සේ පෙලීම ගෙනල්ලා දෙන දෙවෙනි වේසය. මෝහයෙන් යුක්තව මොකද්ද කරන්නේ? උපේසාවටපත් කළා. අපිව රවට්ටනවා දැන් නම් පින වුණා කියලා. හැබැයි මේ උපේක්ෂාව අනිච්චසේ දකින්න කිව්වේ ඒකයි. මේක පවත්වන්න පුළුවන් කමක් නැහැ. මේක විපරිණාම ධම්මයටපත් වෙනවා. එහෙනම් අපි මේ පිනෙව්වා පිනෙව්වා කියලා කරලා තියෙන රාග දේශ දෙකට මෝහයෙන් යුක්තව උල්පන්දන් දීමක් අත්උදව් දීමක් රාග දේශ දෙකේ පැවැත්මට නැවත නැවත. එහෙනම් අපි තේරුම් ගත යුතුයි මේ මාර්ගයේ විද්‍යාව පහළ කරගත්තා කියලා කියන්නේ මෙන්න මේ ප්‍රියමధుර ස්වභාවය මරවුගලබ් බව දැකලා යලි යලිත් යලි යලිත් මෙන්න මේ පෙලීම නැමැති ගින්නට අහුවෙලා නැවතත් රාගදේශ දෙක දිගින් දිගට පෝෂණය කරගෙන යන්න අවශ්‍ය කරන මෝහය අයින් කරගෙන විද්‍යා ඇස පහළ කර ගැනීම. එනම් මෙන්න මේ ටිකයි අපිට කරන්න තියෙන්නේ. එනම් මෙන්න මේ ටික නුවණින් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව තේරුම් ගත්තනම් අපිට තේරෙනවා කොහොමද සුඛ දුකක්සේ දකින්නේ කොහොමද දුකක් දුක උල්සේ දකින්නේ කොහොමද උපේක්ෂාව අනිච්චසේ දකින්නේ කියන කාරණාව. එහෙනම් හැමදෙනාටම තිරුවන් සරණයි.